بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين ولا عدوان إلا على الظالمين اللهم صل وسلم وبارك على عبدك وحبيبك محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد والسلام عليكم ورحمة الله وبركاته ಕುರಿದು ಕಾವನ ವಾಹದಕ್ಕ ಫಾಣಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲಾ ಹುರಿಯಾ ಕಮಕ ಕೊಳದುವಂತ ಕಮ ಏಕದಾಂಗೆ ಎಕ್ ನುಕೊಳದುನ್ ತೆರಿಕಂ ನಿಸ್ಬೆನ್ ನುಕೊರ ಏಕಮ ಏಕದಾಂಗೆ ಸಿವಬುಳ ತೌಗ ಅವಗುನ್ ಮೆಂ ಅಕೀದಾ ಬಾಟನ್ ಜೆ ಗೊಯ್ ತುಗ ವಾಹ ಕಳಗುನ್ ಮೆಂ ಜುಮ್ಲ ಗೊತೆ ಗವಾಣಿ ದಕ್ಕ مؤلف ವಿದಾಳ್ವನಿ ಇಮಾಮ್ ತಹಾ ವಿದಾಳ್ವನಿ ವಲಾ ಇಲಾಹ ಗೈರುಹು ವಲಾ ಇಲಾಹ ಗೈರುಹು ಮಿ ಕಲಿಮೆಗೆ ಹಮ ಲಾ ಇಲಾಹ ಇಲ್ಲಲ್ಲಾಹ್ ಕಲಿಮಾಗೆ hibbaa ege maana itan dehe koddini abe tolgon me baane ko mushrik wah dakkaba rasul bekalum ge da'wat mi la ilaha wala ilaha ghayruhu ekalaage menu ilaha kunuwe ekalaage menu haqqwegen alkom bebe ilaha kunuwe wujudu gaves nistakun ilahuntakaun ge sifata digen ule en ebbes farataki ilahun nennu nistakun alkom kura faratan ei إلهنا نون حق إلهك لا معبود بحق إلا الله මෑන් අල්ලාහ් මෙනුවේ හක්කු ගොතුගා අලුකම් වෙවේ එබ්බස් ෆරාතෙක් නුවේ ඉලාහුගේ මානේ කී මිස්තකුගේ හිත්ත හිත්තන් ඉෆරාතක නිකමෙතිකමා ලොබෙතිකමා ඛුෂුඇත්තරිකමා කුලෙමේ ෆරා එයි අල් මලූ ඉලාහ් මිස්තකුගේ හිත්තන් ඉෆරාතක ඛුෂුඇත්තරිකමා diruweti kama eko lobweti kama eko lebe farata emikeni ila nuwata allah subhanahu wa taala ei kainat goriya takecche mufaddawa ei takedi kiyamun qurba uriha takecche ge veri farata mikeni mikeni ilahe kit qur'an ga allah subhanahu wa taala wa qurba fani wa ilahukum ilahun wahid mitanga me me raddu astu asemonani බයෙන් මිහුන්න හිවා කාලා බයෙන් දීන්තෝ මිහුන් ගබූල් කරේ මුස්ලිමුගේ ඉලාහකි අල්ලාහ් හැ තිමන්නමගේ ඉලාහකි තිමන්නම මේ ගබූල් කරා කලාංගේ දෙන් අනෙබ්බේ ඉලාහකි කොම්බේකෝ සෙබේ ඉලාහ ගුණාන එබේ ඉලාහ කරේ බේ කල්කොන් කරා ඊටාංග මොල්ල විදාල වලා ඉලාහ ගෛරුහු ඒ ඉලාහ මෙනු ඉලාහ නුවේ ඉලාහ මෙනු අල්ලාහ මෙනු ඉලාහ නුවේ වා ඉලාහුකුම් ඉලාහුන් වාහිද් තිබෑමෙන් ඉලාහ වෙයි එක්කවන්ත ඉලාහ ඒ মানে කිනුන් එබ්බස් ෆරාතෙක් ඉලාහවන්තකම් ගසිව ලිබිෆා නුවා සූතුල් බකරාගේ සතේ ෆස්තෝස් තිම්වනාගේ ලා ඉලාහ ඉල්ලා හුව රහ්මානුර් රහීම් එෆෝ අල්ලාහ් ගොනි ලා ඉලාහ ඉල්ලා හුව රහ්මානුර් රහීම් එකලාංගේ එකලාංගේ ෆේවා එහෙන් ඉලාහ කුනුවා රහ්මාන් වන්ත රහීම් වන්ත රස්කලා රහ්මාන් ඉල්මර් විදාල් වනි රහ්මාන් එයි රහමාන ඒ රහමවන්තකම්ගේ සිපෙන් එහෙන්නමස් ඒ සිවපුලගේ දශම් කුරිහා තකෙච්චන් අල්ලාහ් රහමෙන් ලබ්බා කලාගේ කාෆරුම් වෙස් අදි මුස්ලිමුම් වෙස් දුනියේ කුරිහා තකෙච්චෙබස් අල්ලාහ් රහමත මුලෙන් කාෆර්නම සිරිසුකු දෙබ්බා එමස් නියමෙත් දෙවේ කලාගේ ඒ රහමානවන්ත ඉලාක්කම ගවත් වසිය රහමති වසියත් කුල්ල ෂේ තිමන් ඉලාහ රහමෙන් උරියාච්චක තනෝස්සගෙන් වේ අර් රහීම් ඒ ખાસකම් ඊමාන් බහුල වරින්නා خاصة رحمة لبا إله وكان بالمؤمنين رحيما وكان بالمؤمنين رحيما إيمانك أهلورين أوغاونت كلكمغا الله وديگم وي اے میکلانگے رحمان وانت رحیم وانت رسکلانگے اے الہ وانت کا اہم فرات تک نفی کو فوتی ادی بدھی کے دلیل تو گمس کے قرآن کا الہ وانت کا اہم فرات تک نفی کو فوتی ای قرآن کا اللہ تعالی قرآن فلو کان فیہما الہۃ الا اللہ لفسدتا උඩතක අබිමුගා අල්ලාහ් තාලා ෆේවා එහෙන් ඉලාහුන් තක වා නම ලෆසදතා එදෙතම් ෆසාද විහි එක් මානේ කි ඒ කවණු මිහිගා හෙ නුහිගා කවණු මිහිගා හෙන් එන් නිසාමකුම් බරාබර ඉරවරා ගඩේ ගිරොස්සි ඔස්වරාෆ ඔස්සේ ගඩේ ගොස්සිෆ මි නිසාම් මිගතක නුහිගාන මිකවණුක එහෙම් ෆරාතක බාර හිඟා නම adi iturang allah subhanahu wa ta'ala mekan tafsir kurba bayan kurba fe idha la dhahaba kullu ilahin bima khalaq wala ala ba'dhum ala ba'd ehem mejjik mugana manake ehem barek mikanu hinganama ehem ilahwantaka me wanama idha la dhahaba kullu ilahin bima khalaq erun komme ilaha kus e ilaha ku fe dicchi ifage hingajja e ilaha bejja ku fe dicchi hunnana baru hingana ehem bima komme ilahu ko se ilahu ko fed dechi fagen ifra ifra gen gajja hai wala ala ba'dhum ala ba'd ero en ilahu ko an ilahu ko charagam fi ei ek gaum ek gadde verin noti men everek tibegen nohin kana gaum ek ko ek gawa anek ko anek gawa bharutan hama moima barabar ka nohin assistant ek gaum es sukule ke de principal noti ben ek ko unan veriek මේ බුද්ධියක විසාද එහෙම මේ එවර දෙමිහුන් තිබෙගෙන් එකකෝ එක්ගඩි එකක් හිඟා අනකෝ ගේදි කැන්සල් කරාන එහෙම කවුණුග එහෙම ෆරාතක බාරේ බානම එක්ගඩේ ගිරෝ එරීම එන් ඉලාක බේන වේදාන ඉරොස්ස අනෙක් ඔස්සිදාන අනෙක් අරාපාන මේති ජෙහිදාන එන් ඉලාක වේදිච ඉලාක වේදිච තලාපලාගම් පාන එහෙම මේ කවුණු එක්ක නොහිඟාන මෙන්න කුර්ආන්ගේ බයන් කරවනි ඉදල් ලදහබ කුල්ලු ඉලාහින් බිමා ඛලක් ඒරුම් කොම් ඉලාහ කො ඉලාහෙන් උෆෙද්දෙච්චි ඉලාගේ හිඟජ්ජාහේ ولا على بعضهم على بعض ان علاق وان علاق ما چاراگم في ගදවැකින් තලාපලම් කරාස් ඒ එකම වානකම නෝනේ එහෙම ලා ඉලාහ ඉල්ලල්ලාහ් අල්ලාහ් වෙනුයි ඉලාහ කුනුවේ වලා ඉලාහ ගයිරු ඒකලාංග වෙනුයි ඉලාහ කුනුවේ මිස්තකම අලකොම් කුරුමට්ටක ඉලාහකම හදාගොලේ ෆරාත්ත එබහුරි එහෙන්න මෙසේ හග්ගු ගොතුගා ඉලාහවත්තකම සිවන ඉස්පෙක් කරේනේ ෆරාතේ නුන් එයි එයින් කොම්මෙච්ච කීවස් නෙද්දුවෙක් ඇස්සෙච්ච duniyek wujudu ganne dostake duniye degefa wachen kommecche kiwes fam annana efoga molle bidal wani qadimun bil ibtida daimun bil intiha qadimun bila intiha daimun qadimun bil ibtida daimun bila intiha feshumen neti iswe bodigimba ilahui ಫೆಶುಮೆನ್ ನೆತಿ ಇಸ್ಸೆ ಒಡಿಗೆಂಬಾ ನಿಮುಮೆನ್ ನೆತಿ ಫಸ್ಸೆ ಒಡಿಗೆಂಬಾ ಇಲಾಹ ಫೆಶುಮೆನ್ ನೆತಿ ಇಸ್ಸೆ ಒಡಿಗೆಂಬಾ ನಿಮುಮೆನ್ ನೆತಿ ದಾಯಿಮ ದೆಮೋಡಿಗೆಂಬಾ ಇಲಾಹ ಐ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಐ ಬಯ ಬಿದವರಿ ಫಿರಕಾತ ಬುನೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಗ ಬಯ ಇಸ್ಮು ಫುಲತಕ್ಕೆ ಅಸರತ ಫನಾವೆಗೆನ್ ದಾನೆ ಐ ಬಯ ಮಿಯು ತಫ್ಸೀರು ಕುರೆ Allah subhanahu wa ta'ala wajhu fulo ekanye da demi hunnani den eheni hin sivata daane emistakun amille vis sikuni dakka wahak tei ekalang saat fulo sivulu takagen qaim be bodigin wa ilahu ei daima demi bodigin wa ilahu qur'an rasul qur'an Allah ta'ala ngani huwal awwalu huwal awwalu wal akhir mi aswagetu emme munasib ibarat ke mi qur'an ge sifai ei qadim කදීම්ගේ මානේ කි එච්චක පුරේ ඉස්සෙකම වයිති ඒගොතකන් අල්ලාහක නිස්බත නුකර වේනේ කදීම්ගේ මානේ මිතාංගයි මෙහි නිස්බෙක් කරා හෙන්නේ කදීම්ගේ මානේ කියනු කදීම මානේ කි මිතාංග මොල්ලි ෆාතු බෑක ෆාහ කුෆදා ෆෙෂුමෙන් නැති ඉස්ස ගොඩගෙම්බෝ කදීමකි අල්ලාහ තාලාගේ සිවපොලන්නු කදීමකි අල්ලාහ සිවපොලන්නු ඒ නමස් මිදෙන්නේ මානාගේ මිතාගේ සිවපොරේ ෆෙවෙනි ඒ ෆේෂුමෙන් නැති ඉස්ස වඩිගෙම්වා අදි නුමෙන් නැති පස්ස වඩිගෙම්වා adi numen neti passe wodigenwa huwal awwal wal awwal maane ki feshumen neti isse wodigenwo wal akhir ge maane ki numen neti passe wodigenwo suratul hadid ge timmana وقال صلى الله عليه وسلم رسول الله صلى الله عليه وسلم حديث كره اللهم انت الاول حد ابد كربي اله انت الاول ابا الهوي الاول ما اول معنی کیک فرتم ام اس فيشمن ديسه وديكم با انت الاول فليس قبلك شيء يبقى الهك كوري جبس نوي اي اله نوانه وفدلو فرات اي اله وفديكم غانم اله ندوسور الدانه එහම ඉලාහක නිස්බත නුකරනේ උෆෙදුන් අලුන් උෆෙදුමෙන් ඉලාහක නිස්බත නුකරනේ اللهم انت الاول فليس قبلك شيء وأنت الآخر فليس بعدك شيء إبا إلهي نيومن نتي فس وديكم با ادمو وديكم با إله إبا إله فوق ادين دنگي نتي فاون الله نچنت إيمانيكي ديري دمو وديكم با أبدا قائم وديكم با إله أي الله سبحانه وتعالى اهني وما كان من ශාරේ විදාලා فاون اهني وما كان قابلا للوجود والعدم لم يكن وجوده بنفسه එච්චෙක් نتون اكشيكم වා එච්චෙක් ಫನಾವೆದು ಏಕಶೀಗಂ ವಾಯ್ಚೆ ಅದಿ ಉಫೆದು ಏಕಶೀಗಂ ವಾಯ್ಚೆ ಏಯಿ ಏಗೆ ಜಾತುಗ ಕಾಯಂ ವೆಗಂ ವಾಯ್ಚೆ ನೋನೆ ಉಫೆದು ಏಕಶೀಗಂ ವಾಯ್ಚೆ ಅದಿ ಉಫೆದು ಮಫೋಗ ಫನಾವು ಏಕಶೀಗಂ ವಾಯ್ಚೆ ಏಯಿ ಏಗೆ ಜಾತಾಗೆಂ ಅಮಿಲ್ಲೆ ಕಾಯಂ ವೆಗಂ ವಾಯ್ಚೆ ನೋನೆ ಈ ನೆದ್ದು ಹೆಂ ಅಲ್ಲಾಣೆ ಕುರಿಂಬಸ್ ಫಹುಂಬಸ್ ಏಂ ಇಲಾಹಕ ನಿಸ್ಬತೆ ನುಕರವೆನ್ ಕಮಾ ಕಾಲ ತಆಲಾ ಅಮ್ ಖುಲಿಕು ಮಿನ್ ಗೈರಿ ಶೈಇನ್ ಅಮ್ ಹುಮುಲ್ ಖಾಲಿಕೂನ್ ಏ ಮಖ್ಲೂಕುನ್ನ ಮಿಸ್ಫ ನಿಸ್ಬೆ ಬಾಣಿ ಅಲ್ಲಾಹಗೆ ನಿಸ್ಬತೆ ನುವಾ اي انسانون گے وجودا بہ گتم اللہ سبحانہ تعالی سوال کر افن می ام خلقو من غیر شیء یمین نہ گوفے دنو بھائی ایم میں سے قبول کرے اہر میں نک دوست کے دنیا دے کہ الاتى على الانسان حين من الدهر لم يكن شيئا مذكورا انسان ایسا نوے زمان تک اے نگ واہ کا نو دیکھ کے زمان تک الگن میں واہ نو دیکھ کے زمان تک دنیا تاریخ دیکھ نوے ہاتھ ದೆಂದಾಣಿ ಮರೂಮಫೋಗ ನುದೆಕ್ಕೆ ಜಮಾನಗನಕ್ಕಾಸ್ ಅಗಮನ ವಾಹಕ ನುದೆಕ್ಕೆ ಜಮಾನಗನಕ್ಕಾಸ್ ಅನ್ನ එහම ඉන්සාන මියෝති උෆදුමක කුරින් ඒනග නෙස්මාන ගාස আদি මරුම ෆෝගාස එන නස්මාන අන්නානේ එහ හුරිහාච්චේ බ ගබූල් කරමි උෆදි ෆුරි තකිතිකං එහෙම් බීම අල්ලාහ් සුබ්හානහු වතාලා මිසාල ජස්සවනි අම් ඛුලිකු මින් ගෛරි ෂයින් එමියු උෆදිෆා වනි එබ්ස් එච්චක අනුලා අමිල්ලෙන් හේ أم خلقوا من غير شيء أي وفدفع أتشكم قانا ميدة افتراض كروين أم هم الخالقون وتأميهم عمليان أميهم هديه كريه سأقول مباعد كيف مسرقة එච්චෙන් උපදිව එක්කම ගවානම ඒක උති ඉස්තිරාද මානකේ දෙන නظریයන් උති එක් ගොතකි හම හොරිෆා උපදු නූණිය අමිල්ලෙන් හෙදු අමිල්ල එච්චෙන් අමිල්ලෙන් එච්චෙන් හෙදු ඉන්සාන අමිල්ලෙන් ඉන්සාන හෙදු නූනියාම කුඩතකා බිම්මස් අමිල්ලෙන් උෆෙදු අමිල්ලෙන් ඒද අමිල්ලෙන් ඒද හෙදු නූනියාම හම හුරෆා උෆෙදු මේ දේති ඔන්නාන අලං උෆෙදිජ කොම්මෙච් එක්ක දෙක අමිල්ලෙන් ඒද අමිල්ලෙන් හෙදි නූනියා මේති හම හුරෆා උෆෙදු අම් ඛුලිකු මින් ගයිරි ෂයින් අම් හුමුල් ඛාලිකුන් එහෙම උපදිච්ච කොම්මෙච්චක මි දෙගොතුන් කුර එක්ගෙන් ඔන්නාන එගෙන් නැතිච්චකම ගවානම අලගොන් මෙන් ගබෝල් කරම් වේ අමිල්ලේක නූංකන් අලගොන් මෙන් අමිල්ලේ හෙදීකි එවස්මියක නුබර වෙන ආහාරෙන් අමිල්ලේ ආරෙන් හෙදීකි උනේ ආහාරනේ උඩතක අපින් හෙදීකි ආහාරනේ කඬු හෙදීකි නුබර වෙන එහෙම් වෙච්චයක මානේ කමිල්ලෙන් හෙදුනි එබ්බ සවබ කනුල හමහොරපා එන්න බෙස්නේ බොනේ එහෙම් වෙච්චාම දෙන් ආවමන්න ගල කබූල් කරලා ලාසිම් වේ ආරමන්න කි අල්ලාහ් ෆාමුන් ෆරාතක උෆෙද්දවි ಬೈಕ್ ಉಫದ್ದಾವಾಚ್ ಒಡತಕಾಬಿಂ ಅಲ್ಲಾಹ್ ಉಫದ್ದವಿಕ್ ಇನ್ಸಾನು ಅಲ್ಲಾಹ್ ಉಫದ್ದವಿಕ್ ಅಮಿಲ್ಲೆ ಉಫದಿಗೆಂ ಆಸ್ ಬೈ ನುಂಕ್ ಮೀಕ್ ಏ ಇನ್ಸಾನ ವರೆ ಮಾ ಒಡತಿ ಅದಿ ಮಾ ಕುದಿ ಕಂತತ್ತವೆ ಅಮಿಲ್ಲೆ ಹಿಂಗಾಣಕಮ ಇನ್ಸಾನು ಕಬೂಲ್ ಎನ್ನುಕುರೆ ಎವ್ವೆಸ್ ಕಮಿಂಗ್ ಎವ್ವೆಸ್ ಕಮ ಅಮಿಲ್ಲೆ ಹಿಂಗಾಣಕಮ ಕಬೂಲ್ ಎನ್ನುಕುರೆ ಕುಮ್ಮೆ ಸ್ವರಾತ ಏಕಂಕ ಹಿಂಗಾತಿ ಏಕಂಕ ಹಿಂಗಮು ಎದನಿ ನೆವೆ ಮಿಫದ ಬಡೋ ಹಂತತ್ತಕ್ಕೆ ಮುಳಿವಿ ಕಾಯಿನಾತುಗ ಹಿಂಗಾ ಬಲಹಟ್ಟಾನ ಎವ್ವೆಸ್ ಫರಾತೆನ್ನೆತಿ ಬರಾಬರ ಮಿಕಂಕ ಹಿಂಗಮನ್ ದಾನೆ ಕಮ್ಮಂ ಕಬೂಲು ಕುರುಮಕಿ ಏಯಿ ಅವನ ದೆನ್ನೆಡಿ ಮೊಯ ಮೊಯಕಮೆದ್ದೆನ್ ಎವ್ವರಿ ಫಾತುಗ ನುವಾನೆ ಕಬೂಲು ಕುರೇಕೋ ಬಯಂ ಮೇ ವರ ದೆಂ ವರ ಗದ ಅಗೀದ ಅದ್ದೆಂ ಬಯಂ ಮೇ ಗಾತುಗ ಏಯಿ ಎಂಗಮ ಅಮಿಲ್ಲೆ ಹಿಂಗನಿಯೆ ಅಮಿಲ್ಲೆ ಹಿಂಗನಿಯೆ ದೆಂ ಉರಿಯಾಜಿ ಅಮಿಲ್ಲೆ ಉಫೆದುನಿ ಇನ್ಸಾನ ಅಮಿಲ್ಲೆ ಉಫೆದುನಿ ದೆಂ ಮೇ ಹಮ ගොරෆා කොමස්කතෝ එච්චෙන් උපදෙනි එකමකෝ මේ එහෙන් කන්තත්තන් අමිල්ලේ හිඟානකම් ගබුලනු කර උරිහාක උපෙදුමා මිකන්තත මේ මුලි කවුණෙක්කම හංගොඩොස් ඔමිල්ලෙන් උපෙදුනි මලායක පේකනොස් අමිල්ලේ උපෙදුනි දෙන් කණුත බෙස් අමිල්ලෙන් උපෙදුනි බැබ්බේ මිබාර බයිස ඊමානස්තුමේ මලායක පේකලුගේ උලේ බේකම බෙස් එන්නමස් කුර්ආන් ගල්ලාහ් සුබ්හානහු වතාලා අංගවා ෆනි ෆදමි හුන්නා می مثال جس وافانی ادی می غیب گا فریفا کنت تک ایمان نو می ہن عذاب گا واک ثواب گا واک ایمان نو می ہن قران گ اللہ غافانی فکشفنا عنک غطاءک فبصرک اليوم حدید نیدو تیمن تیباگ لولو گا وا فردا کشف کر وا فے میری فکشفنا عنک غطاءک غطاء می کین فردا یینن گبو نو کرن نو فنات نو فنات گبو نو کرن فكشفنا عنك غطاءك تمن إله تباغ لولغا فردا كشف كربيم فبصرك اليوم حديد ميدو كليك دو ور تونوان معنی කදේ මේක කංක ෆෙන්නානේ මේ තීරි රෝ දිමා ෆෙන්නානේ කංක එයි දුනියේක මෙය ගයබුගේ හිජාබ අල්ලාහ් කෂ්ෆ කරවීමා ukhra hayatu kanta fennan fara marumati ga malaike be kanu fennan kabwaluga suwalu kore manzur fennan erun ඒරුම් උරියා අන්සර්තක ෆෙන්නානේ සාෆ්කො අදි නරකම සේනිය ෆෙන්නානේ ඒරුම් යකීම් වානේ එන්නම සිදු කේනේක ඒ ෆෙනුමකොන් මම් ෆයි නුකුරාන එහෙම අල්ලාහ් සුබ්හානහු වතාලා වනි මි හුරිහා එච්චෙක් මි හුරිහා මිසාල්තක ජස්සවාෆ කේතු කුර්ආන් අල්ලාහ් බයාන් කෝවනි වලා යතුනක බිමසරින් ඉල්ලා ජිනාක බිල් හක්කි ව අහ්සන තෆ්සීරා ෆුර්කානුක තිම්මනායි මානේ එබෑමියුන් කදේක ෆානු කුරුමති ජස්සේ හුරිහා මිසාල්තක evore ma heokom bodo haggu misalatakek allah subhanahu wa taala nujissa adunu kurabbe emi ungena horiha shubhatakaka kitu qur'anu gawani raddullah ibn abbas ge faraplo niwawek asave kitu qur'anu ga mistak mufadda horiha shubhatakek raddu kitu qur'anu liben kitu qur'anu mistak muf qiyamata jehende mufadda fane horiha shakkutaka shubhatakek raddu qur'anu liben agumna visnu visnas قرآن کا اے اوریا شکوت کا شبہات تک رد اللہ سبحانہ و تعالی ونی دیواف افوگا طحا ودال ونی لا يفنا ولا يبيت لا يفنا ولا يبيت الى فناو منوي نيتي فناو ديومن الى كبي كوريگه سيوي سيوفول بار نبي عبارات ودال فوني كل من عليها فان ويبقى وجه ربك ذو الجلال والإكرام سورة الرحمن کے 26 27 ඒ බිමුගාවා හුරි හතකෙච්චි මේ කායනාතුගා හුරි හතකෙච්චි ෆාන් মানে ফনা වේදානේ ويبقى وجه ربك باقي ودمي onnani মানে কি هلاك නුවේ onnani දෙමිගෙන් දානි කලේක ෆානුගේ වෙරි ඉලාහුගේ වජු ෆුලේ ذل ජලාලි වල් ඉක්‍රාම් ඒ මෑක්කමා මතවරිවන්තකමුගේ ඉලාහේ ඒ ඉලාහුගේ වජූෆුල් ඒ ඉලාහු නෝ හුරිහා තකච්චෙක් හලාකුව ෆනා වේදානේ ඒ ජුම්ලව තෙක අල්ලාහ් සුබ්හානහු වතාලා ඉරාද කරවා අරාද කරවාගේ බාට්ටා වෙච්ච ෆියවා හුරිහා එච්ච ෆනාවේ නැති දාන ජුම්ලව තෙක හුරිහා එච්චගේ හලාකුන්ගේ කුරුමතිගේ වාච්චෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා ආසාත් ෆුල්ෆියා මිතාග බයෙක් බිදවරින් මිද කුරින් අවු නිසාරා කුරිෆදෑන් බුනෆවනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ වජූෆුල් නෝ වජූහක යස්තුමූන් අරයි බහු වජූ ෆුල් නෝ උරිහා තනේ ෆනා වානේ එක් මන එන්නුවක මන එකලං ذات ෆුල් මිතාංග වජූ ෆුල් මුරාද කියන්නේ ذات ෆුල් එක්කොක් waju qur'anu ge assa otumun e e sibabulu ekalange ge sabituwe awun kurin denne ifada misalaka mek bon tiban atuge huriya faasa en huri ek mane kommen ene atuga huriya faasa en huri wa ke nun timanna atuga rabbar muda e mutte ek mane at faasa lang ule wa ke nun ek mane ke ene ge barador ge faasa huri wa ke එහෙම අතුරුවන් කෙම එහෙම බීමා අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාගේ ذات ෆුල වජුගේ සිව මූණු ෆුලගේ සිව සාබිත කරවාවා ඒ ඔති මිතාංග එකලාගේ ذات ෆුල වජු ෆුල ෆියා හුරියා එච්චෙක් ෆනාවෙ නැති දානයේ එහෙම බීමා මොල්ලෙ ෆිදාව ලා යෆ්නා වලා යබීද ඉලාහුයි ෆනාවුමෙක් නැති දියුම නොවා ඉලා වලා යකූනු ඉල්ලා මා යුරීත් දැන් විදාලෝනි වලා යකූනු ඉල්ලා මා යුරීත් ඒ ඉලාහු ඉරාදා කරවි කමෙන් මෙනුවේ නුවානේ මේ වර බොඩ සමානුන් ජේ නුක්තයි කදා කදර ගවාක් බය මීහුම් මේ මසලාක වර බොඩ ෆා කහලා ෆා මසලාක වාහ දක්කා තෆ්සීර් කොම සබ නොත ඉල්ම කනොලා වාහ දක් මොසෝ වලා යකුනු ඉල්ලා මා යුරීද ඉලාහ ඉරාද කුරබි කම මෙනුයි නුවානේ شرحها ابن ابي العز الحنفي رحمه الله ودال فوني هذا رد لقول القدريه والمعتزله مي قدري ناي معتزله رد دبا ودال فا بسلك فإنهم زعموا إهني إبامهم هي كره أن الله أراد الإيمان من الناس كلهم والكافر أراد الكفر إبامهم هي كره الله سبحانه وتعالى إيمانك ميستكنك دبوا فدانك كفر وس ميستكنك كبين كفر وان إكلانك إدودي كنونيه إن إكلانك مجبور كراه كراهونيه إيكو تمين قبول كره إيه مجمعنا كي بايم من قدر إنكار كره الجبرية إمهن مكين එයි කදරෙන් නුවේ මින් එබ්බේකුණ කදරෙන් නුවේ අනෙබ්බේක පුලනි ඉන්සානවනි මජ්බූරෆ ඉන්සානවනි මජ්බූරෆ වෙනගේ එබ්වස් බාරෙන් නොන්න අල්ලාහ් තාලා නියා කනවල වාති එනේ මජ්බූර් වානේ ඉමාම් වා මෙහා ඉමාම් වා අදි අල්ලාහ් සුබ්හානහු තාලා නියා කනවල වාති කාෆර් වා මිහේ කාෆර් මජ්බූර් වණියේ එනේක නොනාන එබ්වස් කමේ අනෙබ්බේක පුලනි කාෆරුන්ගේ මේ ඊමානුගේ අහලවරින්ගේ අමරතන් ඒ අල්ලාහ් උෆද්දවා ඉච්චකේ ඒ හේවමලත වීම සාෆ කුරා මෙන් අමරතෙන් එයි එමිහුන් අමිල්ලෙන් හදා එච්චකේ එයි ඒක මච්චක අල්ලාහ් බාරෙන් නොහික මි හුරිහා අකීදාත කේවස් බාතිල් අකීදාත අල්ලාහ් සුබ්හාන ව තාලා ඉරාද කරවුමයි ඒකලාගේ කමක රොහෙවඩික තුමයි එයි දෙකම එබ්බස් කමෙන් මි කවණුගා ඒකලාගේ ඉරාද ෆුලා කුනෝනේ නොහිගාන එකම ඒකලාගේ ඉරාද ෆුලගේ තෙරේග ඒ ඉරාද ෆුලක රුස්සවා වඩි ගන්නවා කන්තක රොහෙවඩි නොගන්නවා කන්තක හුරේ nugannawa kantaka hure wala yarda li ibadihi al-kufr ekalaange alatakum kufuruma nurussave එහෙම ඉල්මුරින් ඉරාදා බස්සවා ෆවනි මෑගණු දෙබයක් شارح متاغ විදාල ඉබාරත කියාදාන වසුම්මු قدريه එමිහුන قدريه එකෝ ලි ඉන්කාරහිම قدر එමිහුන قدر ඉන්කාර කුරාතියේ وكذلك تسمى الجبريه المحتجون بالقدر قدريه ايضا الجبريه ميهنكي قدروا اي حجتك ما بلا فافا كولا ميهن ميهن نبس قدريه ايكي والتسميه على الطائفه الاولى اغلب من فرتم طائفه إجمالا قدر انكار كرا ميهن من ام بڑا مشهور جنبه اما اهل السنه سنه جماعة اهل الجنة فيقولون ميهن بنني ان الله وان كان يريد المعاصي قدرا فهو لا يحبها الله سبحانه وتعالى اكلانگ اراد فلوگا جملة گتگ ہریھا كم ہیمرن كم گاوی نمس ඒකලාංගෙ අලතකුම් කුෆර උමක් ෆාෆ උමක් රුහිවඩි නුගන්නවේ වලා යර්දාහා නුරුස්සවේ වලා යඅමුරු බිහා දී කලාංගෙ එකම අමුර නුකරවේ බල් යබගදුහා අධිකේ තකලාංගෙ එකම නුරුස්සවේ වයක්රහුහා වයන්හා අන්හා අධික ඒකලාංගෙ වනි නහි කුරවාෆේ වහාදා කවුලු අස්සලෆ් قاطبةً මේ කුරි زمانුසර මේදා හැම දාන්දෙන් සලෆුන්ගේ බහ සලෆ සාලිහුන් බස්වල් මාෂා අල්ලාහ් කාන එකලාංගෙ ඉරාද කුරබිකම වානේ وما لم يشأ لم يكن إكلان إرادة كربك من نوانه ولهذا اتفق الفقهاء على أن الحالف لو قال والله لا لأفعلن كذا إن شاء الله لم يحنث إهم في قور اتفاق وفاوه ميهك بني الله إرادة كربيا مينك من القرآن من قرآن كما قلنا هو قرآن إهم الجامعين إكما نكوريشنا نجهين كفارة بك يينك إيه، نيجن الله إرادة والمحققون من أهل السنة يقولون الإرادة في كتاب الله نوعان سنة جماعة المورين ترين تحقيق رب محقق بدال فاوي إرادة إرادة فل الله تعالى كفتوكا ديبيك بي إرادة قدرية كون الخلقية وإرادة دينية أمرية شرعية بتاعك بدال وني كونية إرادة كاي شرعي إرادة كوني إرادة كاي شرعي إرادة කවුනි ඉරාදෆුලුග මානේ කී අල්ලාහ් සුබ්හානහු වතාලා කවුනු ෆෙද්දම කුරීග කවුනුග ලාසිම කුරවාෆුරි කංකං ඒකං එබ්බස් මීහෙක බාරෙන් නුෆෝරානේ ඒ කමුග ඉන්සානු වණී මජ්බූර් කුරේ මිසාලක රේගණා දුවල්ත කුරාරු මරහා මරු දිරුන් ආම දිරුන් ඒ කින්සාන ඉස්තර නිෆා කමෙන්නු මරු මජේලි දාන් දේගණුයි මරේගණුයි දෙන් ඒ දුවාලෙන් එනක නොහෙදේන කවුනුග ඉන්සාන මි දතුරු කුරා දතුරු කුරු මුලි කවුනුග මේ ඉරාදේ කී එකලාංගේ බස්සවා පවච්ච ඒ වණී රුහුමුගා රුහුමුගා සූරියා කියමන් කුරේ එකමකන් ඉන්සානයක ධර්මයා සවාබෙන් නොදෙබ්බා ඒකි ඉන්සානෝගේ ඉන්සානගේ බාරග වෙන එකමකන් නොවාති ඉන්සානයේ ධර්මයා සවාබ නොදෙබ්බා එහෙම කවුනි ඉරාදා ඒ ඉන්සානගේ බාරදරව කවුකන් නොවාති ඒකන් ඒනේක ධර්මයා සවාබ කණෙලි ෆෙන්නුවේ එහෙනම් ඒනේ ධර්මයා සවාබ කණෙලි ෆාවනි අල් ඉරාදා අස් ශරයියා අවල් අම්රියා අල්ලාහ් සුබ්හානහු වතාලා ඒකංකම අමුරු කුරබ්වා ෆවා ඉරාද ෆුලුකංකමුග ඒනායක් ඉක්තියාර දෙවිගම් වනි ඒ ಕಂಕಮುಗ ಏನಾಗ ಮಚ್ಚೆ ಧರ್ಮಯ ಅಸ್ವಾಬ್ ಕನೆಳಿಫಾವ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಅಳತಕು ತೆರೆ ಮೀಹಕು ಕಾಫರ್ ವಾನೆ ಕಂ ನುವತನು ವಾನೆ ಕಂ ಐ ಏಕದಾಂಗ ಅಜರಿಯ ಇಲ್ಮು ಫುಲುಗ ದೆನವಡಿ ಗನ್ನವ ಕಮೆ එහෙම කදා කදර ගබාම්බුගා එම්මෙ ෆුරතම තිමා එගින්ජේ ගමකි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉල්මු ෆුළු උරිහා කමෙන් හිඟුමුගේ කුරින් දෙනවඩි ගතුමුගේ දෙනවඩි ගන්නවාක මීන මීහෙ ගෙදරි මීන මීහකු එමීහෙ ගමිල්ල ඉඛ්තියාරුන් කාෆර් වානෙකන් ෆාෆ කුරාන් එකන් ඒන ෆාෆ කුරුමගේ මා කුරීග අල්ලාහ් දෙනවටික නවාති අදරු ගලියුවා පොති එයි ලියුවා පොතිම ඒන කුරන් ජෙහනේ කිනු කතරුග ලියුවා පොතිම කුරන් මජ්බූර් වණී කි නූනේ ඒන අමිල් ඉඛ්තියාරුන් එකන් කුරාන් එකන් මෑන් අල්ලාහ් මා කුරෙන් දෙනවටික නවාති ලියුවා පොති එහෙමම ලියුවා පොතිම කුරන් ජෙහනේ කිනු පුරාණකන් දෙනෝඩි ගන්නවාති ලිව්වත් එහෙම ඉන්සානයකන් එලියව අවතුමකුන් ලියවෝදි බොච්චකම සේනයකන් නේගෙන එන ෆාෆේ කුරන් දාරුක තිවන්නේ මි ෆාෆේ කුරන් ලිව්වා වති මාකම මෙදනි එන හිතුම් ෆාෆේ කුරන් මෙදනි දාරු යෝති එන මෙහර ෆාෆේ ගස්තු කොෆ නේව්ස් ගම්ම ෆාෆේ අරාගන්න මීනා මෙදනි එකම් පුරණි කොන්තා දනි පුනි මෑන් අල්ලා ෆාෆේ ලියවති මන් කුරාරේ මෙදනි කුරාන අල්ලා අල්ලාහ් වති කලෙමින ඔති හේ ඉල්මේ fatukhrijuhu lana fotuga ilmi kalame liyefen eti balanti mon kiyan ehem ben eti enti ole ehmima mi babu ga emme bodan algun men engin je echki allah subhanahu wa taala ga azali ilmu ful ilmu fu goriyak me liyefawani ekalang irada fula ekununi bello modar nuni bar fula ekununi evves kame me kainatu ga nuhingan alaku kafaro yes ekalang irada ful terewanna mashiatu ga terewanna nehennames irada ful ga terega ekalaanguru hodi gannawa kanta yen amuru kurabba hori kanta iradaak tere ekalaang nahi kurabri kanta te behimene එම ඉන්සානා වනි මජ්බූර් වෙගෙන නුන් ඉන්සානා වනි ඉක්තියාර දීප ඉන්සානා ගමිල ඉක්තියාර ගේ හුරියා කමෙ ඒනේ වනි අල්ලාහ් සුබ්හානහු තාලා දක්වාද ෆේ එහෙන් නුන් කම ගානම කොම් මෙහෙන් රසූල් බේකලුම් ෆොණුම් මුගේ බේන මෙන්නේ දුනිය උෆද්දවා ශරයි තක්ලිෆාත ෆොණුම් බේන මෙන්නේ ඒ බයක මජ්බූර් කරේ වෙන්නම kikurokome rasul be kanu kono aki be ko narake sida majbur kura ba kibo soroge majbur kura ei ekalanga azari ilmu fulu egamacce bina ko diwa fa ichin ei ekamaka argun mennaka gulu mennek majbur kurmu ga hisi ta konne ei ilahoge kaum me kaunuge terege ilahoge barnu fora kante tame hinganya erun ilaha kanuwa alaku kura beenu kame kurani evvis barek neti egotan ek nispe kureke muganama ilahan aaben nispe kurweni ema qada qadar masala ke emboda enginje agiyete ke midenne wen allah subhanahu wa taala ekalaange azali ilmu fuluga huriha kame hingumuge kurin denewade gannawaka e ilmu fuluga ebbes aaben nuati e ilmu fuluga macce liwwa fa ebbes echcheka nanana badale e liyefa goto ek hingan ekom me liyefa dima mik mina kuram majbur wani ki nun era mil ikhtiyar ekam qur'an ka allah denewade gannawati ene ke macce hujja qaim kurba rasul be kalum fonu wa nabi be kalum fonu wa fa ebba wala ba men uleshe kiyab ಹುರಿಯಾಗಮ ಅಂಗಾ ದೆವ್ವಿ ಮಾಮಸೆ ನಮಿಲ್ಲೆ ಇತಿ ಗಬುನ್ನು ಕುರಾನೆ ಕಂ ಅಲ್ಲಾಹ್ ದೆರವಡಿ ಗನ್ನವಾ ತಿಲಿವಾ ಎ ಮೀ ಜುಮ್ಲಗು ತೆಗ್ಗ ಈ ಮೌದೋಗ ದೆಂ ಅನೆತಂ ಕೊಳಕಿ ಈಮಾನು ಬಹಲುವರಿಂ ಈಮಾನ್ ವಂವ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಅಳುತಕುನ್ನ ಹಿದಾಯತ್ ದೆಕ್ಕೋಮ ಐ ಎಕಲಾಂಗ ಫಲ್ಲವಂತರಿಕ ಎಕಲಾಂಗ ಫಲ್ಲವಂತರಿಕಮ ಎಕಲಾಂಗ ಫಲ್ಲವಂತರಿಕಮ ನೂನಿ ಬೆಸ್ ಮೀಹಕ ಈಮಾನೆ ನುವೆನೆ ಎಕಲಾಂಗ ಅಳುತಕುನ್ನ ದೆವ್ವಾ ರಹಮತಾಯಿ ಫದ್ಲ್ الاراده الكونيه به گتوم قران الله سبحانه وتعالى بيان كره بين ايات ولكن الله يفعل ما يريد انكم يعني الله سبحانه وتعالى اكدان اراده كره بكم قربان إيه اراده شرعيه به عسى اسوري يريد الله بكم اليسر ولا يريد بكم العسر الله اراده قرباني تبامي لي فسيه گته دتي اندو گته نون اراده قرباني يريد الله ليبين لكم ويهديكم سنن الذين من قبلكم ويتوب عليكم والله عليم حكيم الله ඉරාද කරවණි තිබෑමෙ හොන්නක් හිදායේ බයන් කොද්දේ උමට්ටකේ adi kuriyege mistokunge sunnat emehen gwetta tibame hunna dakwa de umattake wa yatuba alaykum tibame hunna tawba de umekalang iradu kurabbe wallahu alimun hakim allah subhanahu wa ta'ala denewodigen wa hikma batalas kalange wallahu yuridu an yatuba alaykum ila lobe wadigen tibame ch tawba ma tibame tawba ma lobe wadenno ekalang iradu ful ويريد الذين يتبعون الشهوات دنگون شهوات تک تباوا میہوں بینو ونی ان تمیلوا ميلا عظيما تبامهم امن اكون شهواتو مغوتک لبیگن دیوما اکم اللہ رسا وڈگن مغوتکی تبامن توبہ එකලාගේ ඉරාද ෆුලොම එයන් එකලාගේ උරුහි වඩි ගන්නවා කොරුන් කුරින් අවුන් දෙනේ වලා යරුල්ලා ලිබාදිල් කුෆර් එකලාගේ අලතුකු කුෆරුම එකලාගේ නුරුස්සවේ එකලාගේ නුරුස්සවේ එහෙම ජුම්මන ගොතේ ගාගමන අමරු කුරවි නහී කුරයිෆාවා හුරිහා කමෙක් එයි ඉරාදා ශරයියාගේ තෙරේ ගිහිමනේ කංකං ඒ හුරිහා කමෙක් කුරණි ඉන්සානාගේ අමිල්ල ඉක්තියාරු එයින් එබ්බස් කමක ඉන්සානාන් එබ්බස් මජ්බූරු කමෙක් නුවේ මේකේ මිසාල ජස්සාෆ් වනේ බේෆුලුන් විදාලෆාවේ උමර් ගුෆාන බස්ෆුල කදා කදර මස්සලා වර මෂූර් බස්ෆුල එයි ශාම් කරේ පුරවි දතුරු ෆුලක ආහක අබු උබයිදා එර මේ ශාම් කරාගේ තවවුණු බලි ඔබ්වා එරෂන් මේ අරාණිතෝ නාරාණිතෝ මරුෆාන මස්සලා කුරබ්බාෆා විදාලොයි එරහ නාරාණි මේ ඒ තෝන් බලෝ තීම එකම ඒරුගේ බේෆුන එංගි වඩේ නුගන්නවා එයා බේ හදීසෙම එකම සහාබියෙකු ඒ වගු තෙතා වෙනගේ හදීස එංගි වඩා කරනවා සහාබි කදා හජිත කුම්මස්කම කුරමට්ටක දෂ්කරුම් බේර ගොළුවේ උතෙග්ග එකමක මස්වර අහිඟි කොම්මේගේ සමරුෆා නිම්මි නිම්මෙවි එඹුරි මදීනා වඩා ගතුම ශාම් කරේ නාරක් එරහුගා තාවන උතින් දැන් අබූ උබයිදා දාලුවන් ගෙන්දෙවි තෆිරු මින් කදරිල්ලාහි අල්ලාහ් කදරම් ෆිලන් එද්දනි අනේක අල්ලාහ් නියා කරනවා ෆේ ගොත ඔතිජා මෙච්ච ජේන කි කුරන් එද්දනි නැති එක රුඩියන කි කුරන් එද්දනි අමරු ෆාන ඉදාල නෆිරු මින් කදරිල්ලාහි ඉලා කදරිල්ලාහ අල්ලාහ්ගේ කදරුන් අල්ලාහ් කදරනේ මෙදනි අනේක ආහර්මන ඉක්තියාරේ බොත් දියුමුගේ ඉක්තියාර කොම්මේ ගොතක දියස් එබ්බ වාණි අල්ලාහ් ඒන දානකන් දෙනෝඩි ගන්නවා ෆේ ගොත කරේ වාණි ඒගොල්ල නිගමක නොදවන ඉන්සානයි බයි මිසාලත ගෑස්සිපුර මිසාලක ඉන්සානා මෙවලනි බිමුග ඉන්සානාග වශයක් උඩුම යොති මේ උඩු ඔන්න ඔතුමකුන් උඩු ආරමන්න කමක් කුරාක මජබූර නුකුර එකම උඩුම් බේරන් ආරම නිකමගෙන නොදෙවෙන එහෙම අල්ලාහ් තාලා කුලදුමන්තකම ඉල්මු ෆුලුම් බේර කරන් අවමනක නිකමගෙන නොදෙවෙන එබ්ස්කම නුකුරවෙන ඉරාදු ෆුලුම් බේර ගෙහන්න වෙස් ඒ ඉරාදු ෆුලු ඒ අල්ගොන්මන්න වකිකම කුරාක නොත නුකුරාක මජබූර කුරාක මනෝයි එකලං ඉල්මු ෆුලු එකලං එකං දෙනවට ගන්නවනේ එහෙන් මේ මේ ගොතන් මේ මස්සලාගේ විශ්නීම උරිහා මස්සලතකේ හල්ලුවගෙන් දානේ අවගොන් මෙන්නක අවගොන් නාමේ දීපේ ගොතෙන් ඒ එංගේක වෙන්නු ඒකන් අවගොන් මෙන්නක හොදේනේ ගොතෙන් නොන්නානේ අල්ලාහ් සුබ්හානහු වතාලා හෙන්නම රසූල් බේකන ෆොනොබ්මගේ මක්සදෙක් බේනු මේ නෝතිස් එන්නවා කොම් මීහකම සුති බුණවෙන් තිබන්න ෆාහ මිකුරේ තිබන්න මිකුරේ තිබන්නේ ෆාහ කුරන් ලීෆා වාතියේ කීතු කුර්ආන් ක අල්ලාහ් සුබ්හානහු වතාලා මුෂ්රිකුන්ගේ මේ හුජ්ජත රද්දු දෙවවා විදා වහී කුරවා ෆවේ سيقولون الذين اشركوا شرك كر ميهم بني بنانته لو شاء الله ما اشركنا ولا ولا اباؤنا ولا حرمنا من من شيء الله سبحانه وتعالى اراده كربي نما ما اشركنا هرم شرك نكري مه মানে কারণ শিরক মে কুরআন আল্লাহ ইরাদা করবি মে একলা ইরাদা ফলা কোন একা নুরুসওয়ানা মাহার মেকুম কুরিয়া কন উদেবানে এমিহুগ ইহতিজাজ ما أشركنا ولا آباؤنا أحرمنا بس أحرمنا كذا فأنا بس شرك نكره ولا حرمنا من شيء إذا أحرمنا كم حرامش نكره يعني كأحرم نكره هريها كم الله رسولني إمهم يبوني كذلك كذب الذين من قبلهم بل القرآن الله رد بني كذلك كذب الذين من قبلهم أي إمهم كوريم بس ميهم بني دوغو بهيك إمهم يبوني حتى ذاقوا بأسنا إمهم مچتي من إله وكوبان أسمتان ده قل كليفان بدال واش هل عندكم من علم فتخرجوه لنا تبامن ابن هي علمك තිබුණා ගොත කදරුගා ලීෆා වාකන් එංගිගෙන් වා එච්චෙන් ආරණ දෙක්කුමට්ටක දක්කාෂ එන්න කන්නේ ලීෆෙක් ඉන් තත්තබිඋන ඉල්ලා ධන්න තිබෑමින් තබාවාකන් කෂවරි හියස් හි කොගේ ඔලේ ලීෆොන්නා තියෙන්නුගේ කුරවේනි මිහාරස් මිහුන් එහෙන් ඉතන් කරන් ඔලේනි අහන්න ෆාබු කරවණි අහන්න ලියවෝ තීමෙන් නුන් එහෙන් හීවෙන් එන උලේ එම් වෙන් පුරවුන් කමකේ ඒ නමිල්ලේ කුරි එන්න මෙස් කුර්බානේ කබ්බා දෙනවට ගන්න මාකුල් ඒ නමිල්ලේ කුරාන් ඉන් තත්තබිඋන ඉල්ලා ධන්න ව ඉන් අන්තුම් ඉල්ලා තඛරුසුන් තිබාමිහුන්නකි අල් ඛර්ස් ඛර්ස් මානේ කි අස්වායියතුගා අර ඉබෝ ඛර්ස් මිකේ මිසාලක කදුර් රුකෙක් ගහුන කදුර් තිරීග හොරගෙන් එන හීවා වරෙබ්බුනනි තියා ගින්නානි මිත නානි කදුරේ ඒ خرص කුරුම් ඒකත මානේ කි හීවා හීව ගොමච්ච එච්චි පුනා බේක කලේ වෙන්නක දිවෙහින් කියන් රේදලා දා රේදලා දිවම කි මස් හුන්නානේ හීවා තන්තර උකානිදා එනක නුෆරා මස් එන හීවානේ තා හුරේ හුන්නානේ හුරේ දානේ හිතන් කරාම ගොණතරුන් දායි ෆෑන් ගොස්සම ජේ හීවා කොම්මෙතාගේ දායිලා ඉක්රණි خرص එහ මිමිහුම හීවා හීවබෙක් මච්චන්ගේ අමල් කුරණි එයිකි එව්වසාලගේ එමොන්න ඉල්මේ ගොතන් ලිබිෆාවා ඉච්චික මච්ච කන්නෝ එමොන්න හීවා හීවබෙක් මච්චන් එමිහුම් ඒ අකීදා ගොල්කෝ කුල් කලේෆන විදාවර ෆලිල්ලාහිල් හුජ්ජතුල් බාලිගා මතිවර වේගම් වා ෆුරිහම් වේගම් වා හුජ්ජබනි අල්ලාහ් සුබ්හානහු තාලා හුජ්ජේ කලාංගුනේ قائم කරවා ولو شاء لهداكم اجمعين එකලාංග ඉරාදු කරවෙන එම්මන තෙදමකු දක්කවා ෆීහෙ අනික එම්මන තෙදමකු දක්කොන් ඉරාදු කරවා එක මජබූර් කරගෙන එම්මෙන් එබ්බේක මුෆද්දා ෆිස් එකලාංග ඒකත නුෆද්දවා එබ්බේකු එමිවක මිල ඉඛතියාරුන් ඉස්ලාම් වා එමිල ඉඛතියාරුන් කුෆර් වා අල්ලාහ් සුබ්හානහු වතාලා හේවමග අනුබෑමක දක්කවාව ඉන්සාන ඉඛතියාරු කරව මට්ටක දූකරවි කිනතු හදනි බෙල්ලෙව මට්ටක ඉන්සාන දූකරවා පොනි එහෙනම අතොක් මුෆද්දු මි හික්මතෙන් එර නොතිස් තුනේ ෆොනු අදි අල්ලාහ් සුබ්හානහු වතාලා ෆෙන්නකමක වානම සිකුමතෙන් නොන්න එහෙම එකලා ගයිබු ඔඩගම් ෆාවනි الذين يؤمنون بالغيب غيبුග ඉලාහන් ඉමාමු ලිමන් යඛාෆු බිල් ගයිබ් කාකුතෝ ගයිබුග අල්ලාහ් ඉමාමල් බෙල්ලෙමුට මිසාලක මීහකු මුදරිස කුලාහ වද බුණනි කුදින්නේ වාහකල දක්කා තිබෙච්චේ කියාව මුදරිස කුලාහ හොට්ටක ස්නේගෙන මුදරිස බස්සහා මිහුන්නේ කාහකම මුදරිසන් අසු තබාවනි මුදරිස බස්සහා මිගෙනි කුදින් බාතිබ්බා කුලාහ බේරදියා දෙන්නේ කොම්බේක මුදරිස බස්සහා වාහන දක්කා තිබී එහෙම ඉලාහු අමුර් කුරබ්බාවා ආර්මෙන් කුරා කොම්මේ ෆාෆේ කුරීම බොරුක ටක්කෙන් ඇස් දෙහිඤ්ඤා ඒක මානේ කේකුන් නේගෙන කොබා ගරගල මෙ නුරගල එම්මෙ සුලේ නේර නගල එකම ඉලා අමුර්තක කුරබ්බාවා ඉන්සාන දූ කුරන් ඉලා බල්ලා කියන එක කන්ත කුරණි එරුන්ත එන කොබා ගන නගල කොබා ගන ගෝස් මෙන් එන්නේ බලාලු මට්ටක එකම ඒරකුන් නේගෙන මිදෙන්නේ හිම් වීමක අද ඉන්සාන කුරා කොම්මේ ෆාෆේ කගුලි කියන අද බොන්නේ කස් නේගෙන දූ කුරේපා දෙම්මෙ සාදෙත දෙම්මෙ සාදෙත එහෙම කන්දත ගයිබුක ෆොරීෆා ගනි කාකතෝ ගයිබු ඛබර්ත තෙදුක කබූල් කුරණි රසූල් බේකලු ගෙන්නේ ඛබර්තක ඊමාමනි කොම්බෙත්තෝ හිතුගේ අඩින් කබූල් කුරණි කොම්බෙත්තෝ ශක්කු කුරණි කොම්බෙත්තෝ මේ ඉම්තිහාන කරු මට්ටක අල්ලාහ් සුබ්හානහු තාලා ඉන්සාන එකතු කළ ලබ්බා සූරතුන් නහ්ල් ග අල්ලාහ් සුබ්හානහු තාලා එමෙහුගේ හුජ්ජත්තක රබ්ද වහී කුරාවනි වකාල الذين අෂරකුහ මෂිරු කුල මෙහු බුන්නේ ලෞෂා අල්ලාහ් මා අබදනා මින් දූනිහි මින් ෂයි ඒ අල්ලාහ් ඉරාද කරවා නම aharmen ikalaanganum farata kalokame nuquranu nahnu wala abauna aharmen me saharmen kabafanne ves wala haramna min dunihi min shay adi ikalaang fiwa ehim farata haram kurung barame suder mane aharmen kan ka haram ko ke mulene aharmen kan ka kurman allah russawati emihun ada gote yeki zaman tak haram dosta ves bahani ramadan mas fini dos hunu dos sara kama edi ramadan mas faskollani faskollava ituru dihe dosana kaivani e fini faskollikamattaka 40 dor oda ivani අමිල්ලේ මු විස්නා හදාෆර කුල කුල හදනි හුණු මූසුම කදිමා වෙච්චාම් මොන මා හුණු වෙජින්ගාර ෆස් කොල්ල මෙ මස් රෝද මස් එහෙන් දුවක් ෆිනි දුස්සරක් දැන් එදුවම ෆස් කොල්ලි කමට්ටක අයිතුරු දිහරෝද ඉතුරු කොල්ලි එබ හමජේනනු එකුත එමෙ මුලෙ අමිල්ලේ කංක හරාම් කො මුද්දක මෙ මුලෙ බෙම් කදාලික ෆාල ලදීන මින් ක්බ්ලිහිම් එයි එමෙහුගේ කුරින් කාෆර මෙහෙම ස්කන්තක් කුල ගොතේ মানে গদা গদার হুজ্জতකම හදාගෙන මෙ මුලුනි فهل على الرسل الا البلاغ المبين رسول بكلنك වණි මිස්සකුණන් අල්ලාහ්ගේ රිසාලතු බයන් කොද්දින මෙ නෝහේ බල කුර්ආන් අල්ලාහ්ගේ ඉන්නක ලා තහදී මන් අහබ්බත කලේකපාන කලේපා නෝබෑ මෙතෙද මන් නුදෙක්කේ නුදෙක්කේ වලකින් අල්ලාහ් යහදි මන් යෂා එකලාන් ඉරාද කරවලක තෙද මොක දක්කවයි එන්න මෙස් තෙ මිස්සකුණන් ඔති රසූල් බෑ කොන්න මෙොති තෙද මොක මිස්සකුණන් බයන් කොද්දින ඊමාම ඊමාම කාෆරාමේ කාෆරා එමියුම් ගදකමුන් කීනම් ඉස්ලාම් කුර්ආනි ඉස්ලාම් දෙන කී ගබූල් කුර අකීදායි කීන අකීදා මියුගල ගදකමුන් ගබූල් කුරේනි එනු කුර්ආන ගබූල් එන බේරපුරු මුල්දාන එන්නමස් අකීදායෙන් ඉස්ලාම් දෙන කී හිතු ගොන්නෙච්ච ගදකමුන් මියු ගබූල් නුකුරේනි මියුගල මේ මේන උන්නානි එනක ඔන්න කුෆර් මතී බේරපුරු ඉස්ලාම්කම් ෆාල්කුරිකම් ගවේ නමස් සූරතු සුඛුර් ක අල්ලාහ් අංගවනි وقالوا لو شاء الرحمن ما عبدناه ما لهم بذلك من علم قرياتك سي رد وافن اي من قرين ام استك بنيتك من سي بني وقالوا لو شاء الرحمن من بني رحمن اراده قربنا منك الله تعالى اراده قربنا ما عبدناهم من نهار معلكم من بريم බුදු බහට්ටා එතක චලකොන් කුරි මීන අලකොන් කුරි අල්ලාහ් යාද කුර්බානේ නමනු කුර වෙන එක එහෙම රංගලකම කපාති හරන මේක මේ කුර වෙන්නේ එහෙම පුර මාලහුම් බිදාලික මින් ඉල්ම් එමීහුන්නන් එබුනා බෝග ඉල්ම ලිබිගේ නුවේ ಮಾನೆಗೆ ದೊಗುವಾಕೆ ಮುರಣಿ ಅಲ್ಲಾಹ್ ಇರಾದ ಕುರಂ ಕಮಕ ಇಲ್ಮು ನಿಬಿಗೆ ನುವೇ ಮೆ ಉನ್ನಕಶ ಅಲ್ಲಾಹ್ ಇರಾದ ನುಕುರಂ ಬೇಕ ಕಿನ ಶುರು ಕುರಂ ಅಲ್ಲಾಹ್ ರುಸ್ಸಾನ ಇರಾದ ಕುರಂ ಅಮರ್ ಕುರಂ ಮಾಣಿ ಉರಿಯ ರಸೂಲ್ ಬೇಕನ ಫೋನು ವಿ ಶುರು ಕುಂ ಎಕ್ಕಿ ಬಾವ ಮಟ್ಟಕ ಅದೆಂ ಕುರಂ ಬಿ ಶುರು ಕುರಂ ಮ್ಯಾಂಗದು ಅಮರ್ ಕುರಂ ಬಾನೆ ಮಿ ಕುರಂ ಸುಬ್ಹಾನಲ್ಲಾಹ್ ಇನ್ಹುಮ್ ಇಲ್ಲಾ ಯಖ್ರುಸೂನ್ ಇನ್ಹುಮ್ ಇಲ್ಲಾ ಯಖ್ರುಸೂನ್ ಕುರಿಂಗ ಅಲ್ದನ್ನೆ ಮನ್ನಕಿ ಹಿಯಕ ಕಂದತ್ತ ಕುರಂ ದಾಬೈಕ್ ಹಿವಾ ಹಿಮೆಕ್ ಮಚ್ಚಿ سورة ياسين قال الله غافني قال الذين كفروا للذين آمنوا أنطعم من لو يشاء الله أطعما إن أنتم إلا في ضلال مبين අනක තිමම්මෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා ඉරාද කුරාෆි යම් කාන්දෙම් බාන බේක හර්මෙන් කාන්දෙම් වී කුර හර්මෙන් කාන්දෙම් මිහුන්න මිස්කිරුණ මිහුන්න කොම කාන්දේ කම අල්ලාහ් ඉරාද කම කාන්දෙම් බානු මේ මිහුන් මේ හුජ්ජේ එමෙ හුරියා හුජ්ජතෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා එවනි එබෑ මිහුන්න කුර්ආනුගා රද්දු දෙවවාෆා එබෑ මිහුන්ගේ ඒ මේ ಶುಭಹಾತ್ ತಕ ಕುರ್ಆನ್ ಗೆ ವೆನ್ ರದ್ದು ವೈಮೆ ದು ಬಂದು ಕುರವಾಫ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಕುರ್ಆನ್ ವಹಿ ಕುರ್ಆನ್ ರಸೂಲಂ ಮುಬಶ್ಶಿರೀನ ವ ಮುನ್ದಿರೀನ್ ರಸೂಲ್ ಬೇಕಲ ಫೋನವೆ ಫಾವರಿಕ ಮಖಬ್ರ ದೆವ್ವ ಇನ್ಸಾರ್ ದೆವ್ವ ಬೇಕಲ ಕು ಎಬೆ ಫುಲಂ ತೆದುಮಗ ತಬಾ ವೆಜ್ಜ ಸ್ವರ್ಗಗೆ ನಿಯುಮೆ ಲಿಬೇನಕಮ ಆದಿಯ ತಬಾಣ ವೆಜ್ಜ ನರಕಾಗೆ ಇನ್ಸಾರ್ ಅನ್ನಾನ ಬೈಕ್ ಗೊತುಗ ಅಲ್ಲಾಹ್ ತಆಲಾ ಕೊನವಾಫ್ ವಾನಿ ලිඅල්ලා යකුන ලින්නාස් අලා අල්ලාහි හුජ්ජතුන් බාද රුසුල් ඒ රසූල් බේකවන්න ෆෝගා මිස්තකුන්න හුජ්ජතන් නතුමට්ටකේ කොම් හුජ්ජතත් كم حجة رسول بيكون ما فوق ميه گوش نبرين آهرمنك نادي نركاگ واهك انذار دين ميه ආහාරමන්නක නාදේ ස්වර්ගයේ වාහකයන් උෆාරකම خبر දෙන මිය ඊමාමන් රසූලකු නුෆොනු වේ වේලා ඒ හුජ්ජත නෝන්න එහෙම නරකවන්තරි නෝරකේ වද්දා හින්දු මලායිකෙ බේකන සුවාල කුර්බාන මිහුන්න තිබා මින් ගාත නාදේ හේ මිදුහුග වා خبر දෙබ වයුන්සිරුනකුම් ලිකා යෝමිකුම් හාදා මිදුහුගේ බිරවරි කවම දින්සාර දෙබේකු නාදේ එමෙ قالوا بلا قد جاءنا رسول فكذبنا මොනේ නූනේ ගෙහෙන්න නූනේ රසූලුන් ආරමෙන් ගාතන් අය රසූලක අය එහෙන ඔක්කොම ෆකද්දබ්න ආරමෙන් මුන් දොගු කුරිය වකුල්නා මා නස්සර අල්ලාහ් මින් ෂේ ආරම මුනි මෙබ්බසින් අල්ලාහ් බාවලා නූනේ තියුලනි කන අමින්න හදාන් දක්කවා එහෙම් බුනියේ එහෙම් බුනගෙන නරකේ වන්නන් ජීව එහෙම රසූලුන්ගේ දාවතු ඇස්සමෝති එමියුන් අමිල්ලේ දොගු කුරිය එමියුන් නරකේ වන්නන් ජීව නේ පාරේක සල්ලාහ් එමන මජ්බූර් කරවාගෙන නු මේ හිසාබු මේ දර්ස් නිමාලානි هذا وسبحانك اللهم وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك وجزاكم الله خيرا والسلام عليكم ورحمة الله وبركاته بالسؤال بالتعب بالسؤال هذا ಬೆಟ್ಟಿಗೆ ಕಡಿದಾಣತು ನೀವು ಹಾಸಕ ರಸೂದ මොයි කිහවර කමෙත් ආදි රසූල පාණතම ඊවාමේ හොටල කඩිජියා මො ඒ ඒ රසූල පාණතම ගෙනේ එක්ස් හද සත්‍ය බය කරනවා අද මේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ ذات ෆුළු ෆේනොන් ඉන්සානක වණි මනාවෙන් දුනියෙක් නොවෙන්න සුන ජමාතුගේ සහ අකීදායකි මෙවරාංජුගේ රේගාවස් අල්ලාහ් සුබ්හානහු තාලා රසූල් සම් ෆෙනවඩ නුගන්නවක් ඒ සුන ජමාතු අකීදාගේ ගමච්ච ෆත්වාද වේගමච්ච ඉල්මරින් බොර වඩාගෙන අකීදාකි සීදා ෆෙනවඩ නුගන්නවකම රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆෙනිදාන ෆෙනිදාන එයි ජායිස් කමෙන් එයි අදි එකේම අදිස් පුරාවණ කිමන් කලේපාන සෝෆනුගා ෆෙනිජ්ජනම ඒ ෆෙනුනි තිමන් කලේක පානේ තිමන් කේපානුග සිවාංග ෂයිතානකු තම්සීල නුකුර වේනේ ෂයිතානක තිමන් කලේපානුග සූරේ තම්සීල නුකුර වේනේ තිමන් කලේක පාන ෆෙනිජ්ජාම ඒ ෆෙනුනි හැම තිමන් කලේක පානේ එහෙම ආගමන බයං කරේ ෆෙ සිෆතකුන් එක ඒපානුකම් කෂවරවා ගොත ෆෙනිජ්ජක මුගාන මේක ඒපානු ෆෙනුනි ෂයිතානා එක ඒපානුග සූරා ගාහේ නුදෙක්කේ ايبار من فين بس يقول اقول ادويم مدينه الشيخ ابو بكر الجزائري مدينه تفسير كي هذا بيقولين نس نبوي ايبفلا ملل تمن دكوني میں کیا کیا دپاڑ اون اڈوین مسجد نبوی ادي مسجد نبوي ترين කුරී මෙස්සේ නබොයි කොට මේ කුරී සමානක හොරි මිස්කිතුගේ සරහතු තෙරෙන් ඒක එපාන ෆිනි වඩාගෙන් ගොතා ඒක එපාන කා තිවන්න දෙන්නවීමේදී වන්නේ ෆාහුස්සෝගේ දන්නවා දේශේ දෙන්නවීමා අදි සිෆේස් කුරි මම රීච් ඒ මන්සර් එක්කෝ සිෆේස් කුරි රීච් කියාදී දෙන්නවීමා එකේ පානක තුන් ෆෙප්පුළු මේ හරකා කුරියේති මන්නේ එක නේගේ අදිස් කුරෙවි ෆාහුස්සවන් ඒ දන්නවා ෆීමේකේ නෝනි දන්නවා ෂේකේ එන්කම නේගේ එන්නම සෙකේ පානු ගේ මේ හරකාත් තිබන්නේ ෆෙනුනේ මේ අවබෝකල් ජසයිරි ඒක එබේපලා ෆෙනි වඩාගේ කම මස්ජිද් නබවික කියා දෙපාර අලගොනොහි එහෙම එයි ෆෙන් එයි වාකම ෆෙන්නාන හෙන්නමස් කොම කොම මේක නුෆෙනාන කයි බෂාරතෙන් එයි උෆාරකම خبرෙන් එයි ෆෙන්නුම් වෙස් එයි ෆෙන්න ගොතකුම දිහාසකෝ ෆෙන්න ගොතක එහෙම ෆෙන්නුම් එයි ෆෙනිදාන කොම් මේකස් ෆෙනිදාන කොම් මේක මෙතෙන් නෙවි මේ නුබාකම උලේ මිස් මිහුන්නවස් ෆහරක්ග ෆෙනිදාන එහෙන් ගොතක එක මාස්තු වගේ දුක ෆෙන්නුමකි එකේ ෆාන්ක සූරා ග්‍රීච් එකේ ෆාන් ෆෙන්නුම් ෆෙනිජා මේකේ ෆාන් ෆෙන්නුනේ උෆාරකමගේ خبر ආ ඒකෝගේ ෆෙනිදාන ආර්මෙන් කුර්ආන් අල්ලාහ් තාලා අංගවා වණි වලා තකූලන්න ලිෂයින් ඉන්නි ෆායිලුන් ذلك غدا ඉල්ලා අන් යෂා අල්ලාහ් කලේක් ෆන් විදාල නුවාෂේ මාදමා තිබන්න මීනකම කුර්ආනමෙ ඉල්ලා අන් යෂා අල්ලාහ් අල්ලාහ් ඉරාදු කරේ මෙනුයි එහෙන් නුබුණ නුබුනාස් එහෙම අල්ලාහ් එකන් ತಿಮನ್ನೆ ಕುರೆ ಗೊತ್ತಂ ಇರಾದು ಕುರಾ ಹೋತಿಯ ತಿಮನ್ನ ಮೀರಿ ಏಕಂ ಕುರಾ ಗೊತ್ತಶೆ ಏಯ್ ಏನಕೊಮ್ಮೆ ಏಕಂ ಬಲಂಜೆ ನಿಕಿನು ಏನೇಕಮ್ಮೆ ಕುರೇದೋ ಮಸೆ ಕುರಂ ಮಿದಿಯನಿ ಏಕಮ್ಮೆ ಏನ ಕುರಂ ಮಸೆ ಬಯಮ್ಮೆಂ ಪುನೆ ಇರಾದು ಕುರೆ ದಾಣವೆದೆಂ ನುದಾಂಬೆ ಬಯಮ್ಮೆ ಗಬೂಸು ಕಣ ಇರಾದು ಕುರೆ ಬುನೆ ಫೇಗ್ ಮಾನೆ ಕೆಂದೆ ನುದಾರೆ ಒಳೆ ಹೆಣ್ಣು ಏಕ ಮಾನೆ ಪರ್ವಾ ಕೊಡೆ ಹೆಮ್ ನುಗುಣ ದಾಣಮೆ ಬುಣ ಇರಾದು ಕುರಾನ್ ತು ದೇವೇನಿ ಎ ಬುಣಂಜೇನೆ ඉරාදු කරවිය දානම ඒ ඒන එකම් කුරුමට්ටක මසේ කරේ පහරක් ගයින නුදේකස් මෙදුවරි වේදන් ඒනේ මසේක කුරම් කුරම් කුරම් කොසේ නුදෙවිච්ච එක මානේ එකන් දෙවේවත ලිව්වා නැති ලීෆය ගොතන් ලීෆෙක් කොවානි කම ඒනක වාජිබක එකම් කුරෝ මසේ කුරුන් එන මසේක නොකොෆියා මේනේ පුරි නුදවේන එංගෙන් නුන් එන නුදන් එහුරි ඒනකස් නුදී නුදවේනක ලිව්වා හොක්කන් එන බලාගෙන නුන් ගදරුම් බලාගෙන නුන් නුදන් එහුරි ඒනමිල්ලේ නුදී ආ අද මේ මේ දුවාගේ වාහකයාගේ ඉල්මරෙන් බයන් කරාෆේ කල් මේ කදරුගේ තිරේක බය බේෆලුන් ඒගේ තිරේ ඉතුරු බයගේ වාහ දක්වාෆේ කදර මුල්ලක් කදර මුල්ලක් মানে කි මේ ඉන්සානා කරා වකිකම කොෆියාම ඉන්සානය ජෙහෙනේ නුජෙහෙනේ නුකොෆියාම් ජෙහෙනේ මේගොත දූකරේ ෆ්‍රිකන්තෙත් එකේ බුහරේ efada kankam mekeni ena misalaga waki duaya kuri misal fahala wannar duaya kurani nikunnar duaya kurani adi ge ge wannar nikunnar duaya kurani ekankan ena kofiyam ekamka mena ka lanu wana no kofiyam lagana mihen unna kanta ei badalu wegen duaya sabab mane ke ena kura kamege machchak ekame dimama nu hutti funna kanta ena kura kamege somu ena ekan dimama no kofiyani dibalnu wana ei qadar muallaq දුවා පුරාණ කම්මස් දෙනවට ගන්නවාන දුවා කුරීම තිමන් ඉලාහ බදල කුරපාණ කම්මස් දෙනවට ගන්නවාන හොරියාචි අල්ලාහගේ ඉල්ලුම් ෆුල හොරි කන්තත් එහෙන් බෙන් එහා බොඩ මෙදෙන්නේ මෑගොන දෙබේකේ මොතිස් අස්තවගේ තුක ඉරාදා එනස්මි බයිබල් වල තෆ්සීර් කුරා ෆෙබුරි එහෙන් එකලාගේ ඉරාදු කුරබ්වා මේ රාකෝ දුවා කුරබ්වනි දුවා කුරබ්වාණක ඒ දුවා කුරබ්වාෆියම අල්ලාහ තාලා එකලාගේ ඉදින් වාගොත ඒ මා කුරු දෙනවට ගන්නවා කංක ඒකි නිම්මා හොති මේනකොම මජ්බූර් වණි කියන කුරා කේන මෙල් ඉස්තියාරුන් කුරාණක මහල් දෙනවට ගන්නවනේ අරුසියා කුර්සියක තබා දෙකේ අරුසියා කී අර ඉබ අරුසි මිකේනි ගොණ්ඩිය කුර්සි අෆන් කුර්සි මිකේනි ගොණ්ඩිය යාර ඉබහුග බයි රිවායත ව්‍යාසවේ ඒ මෞද අල් කදම් කම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ෆෑම් කුල් ජෙහි හිසාබ් කම අන්කන් මේ කුර්සි කුර්සි ගවා කුරාන බයන් කරා අද අරුසි ගවා කිස් බයන් කරා වසිය කුර්සියු සමාවාත් වල් අර්ධ එකලාගේ කුර්සි උඩතකා බින් තනෝසෙගම් වේ අනේ කැංගොඩා බින් ඒ කුර්සියක ලියස් කුර්සිය ලියස් එවර ස්ථනවසෙච්ච කුර්සියක හැංගොඩායි බින් මුල කවුන එක්කෝ ඒක ලියකම ගා වෙනවස් එවර තනවසෙකම වාච්ච කුර්සියක එම්ම බොඩොච්ච කී අරුෂ අරුෂිය කී අරයිබෝගා රස්කෙෆානුගේ තඛතු අස් අරුෂිය අරයිබෝගා මුරාදක අල්ලාහ් සුබ්හානහු තාලා උපදෙ එම්ම බොඩ මඛලෝකේ අරුෂිය එකලාගේ අරුෂිය බේරුන්තරි වැඩ නොවේ අජිත්‍රි වැඩගේ නොවේ ෆොන් වන්නා මේ අකීදාගේ සේවා mifatuge waaga bayan kore ifan fam kurshi ekalang hajati odegon nam sekalang mufaddafe kurshi mufaddafe arshi mufaddafe arshi matiga allah odegon mani rasulullah sallallahu alaihi wasallam me mechi tanawaskan bayan kore baba ve kurshi ki tanawaskan hanguda bimuka machat misalaki warabbodu dolage tattefade echche ki terega fod dinar fenne kudikudiko uduta kurshi ki tanawaskan kurshi fennanakam kudikudiko kurshi eha tanawasmanakam uduta go machat hangodu war kudikudiko fennanakam කුර්සියගේ නිස්බත අදි අර්ශීගේ තනවස්කමගේ මිසාලකි අර්ශීගේ කුර්සි අලා කියාරුග එයි සහරාගේ තෙරේගේ එල්ලාහන කුරකොල ඉල කොලෙන් හෙන් බොලෙන් හෙන් අර්ශීගේ තෙරේක කුර්සි වෙන්නානකම ඒක মানে කි ඒ බොලොගේ තෙරේ මච්චන් අර්ශි මේ සහරා තනවස්කගෙන් වාහෙන් කුර්සියගේ මච්චන් අර්ශි තනවස්කගෙන් වාති වෙන්නානේ කුර්සියගේ මච්චන් අර්ශි තනවස්කගෙන් වාති වෙන්නානේ කුර්සිය අර්ශය අලාබය අරුෂික මතීග අල්ලාහ් වඩිගම් වනි අල්ලාහ් අක්බර් එමෙ බොඩි අල්ලාහ් අල්ලාහ් අක්බර් එමෙ බොඩි අල්ලාහ් එහෙම එයි තෆාත් එමෙ බොඩි මක්රුවක අල්ලාහ් ෆද්දේ අරුෂ් Right. baifar baifar qur'an ge butte timang allah adi baifar huwa e farata nisbek kon allah subhanahu wa ta'ala butte wai kore ki begi mi eh, qur'an ge allah wa fati la yusalu amma yaf'al wa hum yusalun eilahu qurba kam ka harlaga suware nukurbeene mi hunna allah subhanahu qurban la yusalu amma yaf'alu wa hum yusalun eilahu hinga kamakak eilahu ka harnaga suware nukuran kiwen tihen tieti وهم يسالون اهرمن كلا كنتك اهرمن ايلان سوا كيبه تين تين اي فرتم جواب එහෙම මේ ඊලාව ගේ හුකුමතට ක ඊලාව වහී කරේ බස් ෆලෝ ගෙන් වහී කරා ෆලෝ රේන් අහරම ඊමාන බහවරෙන් ජේ තබාවා අනේක බහක උස්තුබේ මතරිකම උස්තුබ තංගේ මෑක්කම මතරිකම උස්තුබ තෝග අර ඉබෝග මුඛාතබ කරේ වෙත්තංගේ ඒගොතගේ ඒගොත සේවා බයිෆාර බයිෆාර නහනු අහරමන්නේ අර ඉබෝග අහරමන්නේ කෙනුගේ තර්ජමයි සරක මේ ඉන්නා නහු නස්සල්නා ධික්රා අම කෂෝරුන් තිමන් ඉලාහු ආහාරම නහනු නහනු මානක ආහාර මෙන් එකම ඔකේ බාරා මතවරිකම වෙරි ෆරාත්තක අර ඉබහුක උස්තුබක නිස්බෙක් කරේ ගොංගේ තිමන් ඉලාහේක මානක මානක බාර වෙරි ෆරාත්තක එම අර ඉබහුක උස්තුබ ඒකත බේනු කරුන් එයි ඒක මානේ කි ෆරාත එකහෙරියෆා අන ෆරාත නිස්බෙක් කරන්නේ කියනවා අල්ලාහ් සුබ්හානහු තාලා ذات කුලා ඒ ඉබාරා ඒකත ඉස්තිමාල් කරබා වණි එහෙම හරවන්නක සුවාලේ නොකර වෙන්නේ කීවෙන් තෝ فين قروس حديث بل قاسوني أول ما خلق الله القلم انفرتم الله فدي قلمه أول ما خلق الله القلم فقال له اكتب دين وهي كور بلياس وهي كور بلياس قالوا دين ماذا اكتب كوتشي ليان الله يقول اكتب ما هو كائن إلى قيام الساعة قيامت جند هنگان هوريها كم لياش ارتكاب مفدم كوريغا وكان عرشه على الماء قرآن غضا وكان عرشه على الماء එකලං عرش فينكم متي ගවේ ඒ قرآن ගාස් එහෙම එක් මානේ කේ කුරින් ෆෙන් එදෙහ කො وكان عرشه على الماء එකලං عرش فينكم متي ගවා කම ඒ ඉල්බර් විදාලවේ හැංගොඩක මතී ගවණි ෆෙන්කම එක මතී ගවණි මයි කණ්ඩක් එක මතී ගවණි අර්ශික මේක මතී අල්ලාහ් වඩිකම් බක් එහෙම ඒ කුර්ආන් ගද දෙහ කොද්ද මෙනමාතන් ඉසින්නේරුග මේ සුන්නෙක් ගොතකී ආවුන් දෙන්නේ හිම් කුරින් මේ හෙන් කච්චේ ඉසිනු දෙ මිහ ෆාරක් ගොරදාන හම වරපඩ තදුවා නුෂින්දේ මිහ ගේ දෙහෙන් කමෙ එක අවුණ ගබෝ නොකර මිස්කිද නෝදිය 5% කෂයරා තිබෙනි කො එහෙම අනක මසෙක් කොරන් එබජේ අලුන් තු කුඩේ රුසෝ එක හානුව නේද හානුව එහෙන් තිබේත ගබෝ කරන් බබ්බේ ෆල උඳගොස් වානේ හැම උඳගෝම කැමෙන් මච්චක ෆාෆෙන්නේ فاتقوا الله ما استطعتم تبام النبي بڑکن اللہ تقوا وارے حدیث کے منن قران کے منن ایک مسئلے کے فروا کوڑ کرات میں بےفدا حالت گوری بے پھلک اے نویندے حالت کے مسئلے ہن مس ایکم مسئلے کروں اے ہم لنگڑ کو تے کیا Yeah. fotografía que discutiese como que un compañero. ආ එක මේ අරයි බහුග ස්ලූබේ අරයි බහුග නොකියන්නේ තිමම් මෙන්නකේ බහුග බාරවරි ෆරාත්තක ඉෆ්රාත් ගෙන ස්පෙක් කර අනක ඒරුම් කුර්ආන කොට ආර දුන්න කොන් බලේ එකද කරනවා කුර්ආන එක් ෆෙන් එකදගේ තාරුවක් එහෙන් උන්නාන අනක අනක කොළඹ බලා එමෙ මුහිම් මුජ්ජතකේ බලා අරබි මක්කා අරබි ಕುರ್ಆನ್ಗೆ ಹುಜ್ಜೆಂ ಎಮ್ಮೆ ಬೊಡಂ ಆಸದಿ ಕೊಂಬೇಕ ಫಸಹೆತ್ತರಿಕಮುಗ ಬಲಾಗತ್ತರಿಕಮುಗ ಅರಬಿನ್ನ ಚೆರೆಂಜ್ ಕೊಫತ್ ಫಸಹೆತ್ತರಿಕಮ ಬಲಾಗತ್ತರಿಕಮ ವೆಚ್ಚ ಕಲೆಮ ಗೆನ್ನ ಶೆಮಿಯುನ್ನಕಿ ಫಸಹೆತ್ತರಿಕಮ ಬಲಾಗತ್ತರಿಕಮ ಅರಾತಿ ಮಿಸ್ ಮಕ್ಕಾ ಮುಶ್ರಿಕನ ದಕ್ಕೇವಾ ಮೈ ಮೊಹಮ್ಮದ ಎಕ್ಕವಂತ ಇಲಾಹ ಮೊಡ ಫಹರ್ ಮಿನ್ನೆ ಕಿಯಾವೆ ಉನ್ನನಿ ಎವ್ವೆಸ್ ಮಿಯುಗ ಮೇದಾಮೆತ್ತಾಂತೆ ಮಕ್ಕಾ ಮುಶ್ರಿಕನ ತೆರೆ ಅರೈಬೋ ಅರಾಹುರ ಎವ್ವೆಸ್ ಮಿಯುಗ ದಕ್ಕಾಫೆ ವಾಹಕನೋಯಿಗೆ ಏಯ್ ಬಹುಗೆ ಗೊತ್ತುಂ ಬಲಾರ ಮಸ್ಸಲೆ ನಮ ಅದಿ ಕುರ್ಆನ್ಗೆ ಎಕ್ಕವಂತ ಅಕೀದಾ ಫುಶುವರಾ ಹೆಚ್ಚೆನ್ನ ಫುರ್ದ ಮೆವಾಹ ದಕ್ಕಾಣಿ මක්කාගේ මුෂ්රිකු මාදක්කා නහුනේ තිබුණනේ තිවෙස්සම බයග්ගේ වාහකෙන් නුනේ දක්කනේ ආරුස් මිද අලකම් කරන්නේ බය කරේ එන්නේ පුනා එකම අරබින් ගිතරේ ගමස්ස නූවැදුනේ කියවේ ඒ අරබින් නේගේ ඒ එහෙම එකම නූක් එහෙම එකම නූක් එහෙම වර්තමාන ඒ වාහකෙ මේ නොදෙක්කුන් ඒ දෙයකොත් දෙනි ඒ එව්ස් වරක දෙක්කේන වාහකෙන් නූකන් ඒ ඒ දෙක්කේන වාහකෙන් නූ බහ ගොස්තුප තංගේ බහ ගොස්තුප තින්කවන්ත කලාංගේ එකම ගබෝල් කර අකේදාය එක්කවන්ත කලාං ගබෝල් කර අකේදා මුලින් මුලින් තෆාතු දෙච්චෙන් ඒ ඒ දින් ශක්සියතෙන් එමිහුන් එක්කොර එක්කොගෙන් එෆරාදෙන් හදාගෙන ඔලේ ඒ මුලින් දෙච්ච තුමනේ කියන්නේ දුරකොත්තු මතිකොත් දුවාන් අන්නකුන් සාබිත කියාර කත්ත එල්මර් විදාන ෆෙබ්‍රුවරි ආම්මක මීහුන් කරා දුආතෝග ඉස්තිස්කාෆද දුආයගේ නූකම ගානම දෙයක් මින් තිරිකො කෑරිකො බෙට්ටුම්කම රංගලි එල්මර් දක්කාරවා istisqa ga halattu eke fana ebori macha ufulla eke fana kirfe puloge hudukam fennante macha manake ware fenange dua korwar macha ufulla re he nuniyam amuko tiriko yakkom hurikama ilmoren fatwa ta amuna fenikori istisqa ga halattu boda macha ufulla ebor adgun te chiges kam ware fena dua korakam anya istisqa ge tere wadda ko ne halattu ga නමයි අද නමාග ඔබ දෙගොත නමාග දෙගොත කි නමාග මුස්තකබලුගා තිමන්නේ කම දිමාවෙජ්ජ නම මිහෙන් හදානමේ බොනුමා මීනකමෙක් මිහෙන් කුරි නම මිහෙන් නුවීහෙ බොනුමා දෙයි දෙ දෙ හුකුම එක ඒ හදීස් වල ගාන සවේ රසූල් නිස්කර කම لو اني فعلت فان اصابك شيء حديث වල ගාස ඔන්නනේ فإن أصابك شيء فلا تقل لو أني فعلت كذا كان كذا وكذا تبا كمد مصيبات دماغ وچيام تما كورا كنت توغا حديث کو یاسن کوریت دار معنی فائدہ ہر گوتو فائدہ تما فائدہ ہر کنتو کوریت داش එහෙන් දවනේ කො තිමා මුසීබාත ජීජ් යම් කම දිමාජ නුගුණ ආශේ فلا تقل لو اني فعلت كذا كان كذا وكذا තිමන්න මීන එනේ මීනකම කුරි නම නොත නොකරන මීන මීන හැ වීහෙ එහෙන් නුපුනස් එහෙන් නුවානක ඒ එකන් වදි මරණි මි තිමන්න මීන හැ මීන නොහදුන්නව මීන හැ නුවීහෙ එහෙන් නුපුනස් එහෙන් වෙච්චි යම් දෙ فإن لو تفتح عمل الشيطان هم قشر يعني لو أي شيطاناගේ عمل මගුෆයි කුරා ඇච්චිකේ ඒ බයෙන් මේ හොම වරක් ගෙන රොයිෆානේ අහන්න ගෙහෙන් හෙදුන්නම දරිෆුළු සලාමෙක් පුරේ උණි එහෙම අහරන් නොහෙදීම එන මරුවි den hama enage faafa kama hingo ene kama royfane එකම ඉතින් නිමි එක නොවාකමක නොවන දෙනෙක් ඒ හිසාව නුබුනා රේක මෙහෙන් එදින මෙහෙන් නොවන යන්න උපනස් එක මුස්තක්බරුක වාංගෙක් කමකේ හදිස් වල ගාස්සවේ හජ්ජුක වාහකයක් එක එෆාන තමත්තු කුමගුම් මේනේ උම්මා හජ්ජ අම්රා කුරේ ෆී මුහේ දෙන්ති මංක දෙගෆාන මිගාලක මෙතිමාවේ لو استقبلت من الامر ما استدبرت තිමන් කලේක පාන මේ එකුරින් මෙහර ෆායිතු දෙකන්ද දෙවන පාන කුරපාන නම මිහින් හෙද්දේවාන මේ කුරිය දෙන් තිමන්නේ මේකම දිමා වෙච්චියම් දෙමෙච්චනම් මිහින් ඉරාත් කර බහද්දවාන මේ එකම් නිමුණීම දෙන්න කොනාට මිහින් වාන එහෙම දෙ දෙ දිමාලේ මාදිය මුස්තක්බල් නෑ නෑ عملته سوف انت الله عملته දෙවස් මිහෙක සුවරගෙන් නොන්නානේ හදිස් කරේ මේක අමලකුන් හැම එකනේ හැම එකනේ අමලක අමලකි අල්ලාහ රහමල්ලියුගේ සබබේ අල්ලාහ රහමල්ලියුගේ සබබෙන් අමලකි සුවරගෙ වන්නානේ අල්ලාහ රහමත හදිස් ගස් වලා අන්ත යා රසූලුල්ලාහ කලේගේ ෆාන විස් නොන්නානේ සුවරගෙ කලේ ෆාන අමලක හදිස් කරේ වලා අන ඉල්ලා අන් යතගම්මදනි අල්ලාහ බිරහමා තිමන්නේ අල්ලාහ රහමල්ලිය වන්නේ නොන්නානේ තිමන්නේස් එහෙම මේ හර්මෙන්නක අස්වාගියතු අල්ලාහ් දෙවි නියමත් එක බලාරක අමල කුරවෙක සෝර ගොන්නර කමල නුකර අතර උදම සජ්ජාතිපස් එක මේලා ඒ අමලතක බල්ලා එකලන් රහමෙන් ලබ්වනි ඒ ඉසෝ මෙහා සෝර ගොන්නා ඔබ නිමම අනක සුවල්